ඉතින් අපට අපගේ ධර්ම දේශනා තේරුම් ගැනීමට අපහසු බව අපට වැටහෙනවා. අපගේ ධර්ම දේශනා අතරින් ඒවා අවබෝධ කරගන්නේ ඉතාම අතලොස්සක් පමණයි. මේ ධර්ම දේශනා අතරින් ඒ කියන ධර්මයේ අත්දකින්නේ හතර පහ දෙනෙක් පමණයි. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා තිබෙනවා යෝ ධම්මං පස්සතේ සෝ මං පස්සතේ යමෙක් මගේ ධර්මයේ රැකිනවා නම් ඔහු මා දකිනවා බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය වෙස්යෙන් මිනිස්ෙක් වශයෙන්ම ගමන් කරන විට මිනිසුන් අඳුරගන්නට බෑ අර මේ දේශන දැන් අප කතා කරන්නේ නැහැ දේශනාව ගහදී බංගසෝත්‍රයේ එහිදී මේ දේශනාව ප්‍රකාශ කළ පොත්තු සාධකාරී තුමාටවත් දේශනාව අවසන් වන තෙක්ම මේ බුදුරජාණන් වහන්සේ නේද වැඩින්නේ කියන කවබෝධ කරගන්න බැහැ. දින බෝසිල කියන වනයේ බුදුරජාණන් වහන්සේ වැඩි ඒ වනයේ හිටිය අනුරුද්ධ ස්වාමීන් වහන්සේලා ඇතුළු වික්ෂුන් වහන්සේලා කියනවා ඒක බලන්න හිටකෝ ඒ කසකාරය වශයෙන් හිටපු මුංගලයා බුදුරජාණන් වහන්සේ ඒ බෝසිල වනයේට ඇතුළු වෙන්න හදනකොට වැළැක්කුවා. යන්න එපා මහණෝයි වනයේ ඇතුළට ඕකේ හොඳ විවේකයෙන් වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒ විවේකයට බාධා කරන්න තිබව ඔබ යන්න තිබා යන්න තිබා කියන බුදුරජාණන් වහන්සේ වැළැක්වුවා. ඒ බුද්ධලයට තේන්නේ මේ බුදුරජාණන් වහන්සේ විවේකයේ සුවයෙන් සතියෙන් ගතතර නොකරන බව. දැක බැලු බැලන. අර ඇතුලේ වැඩි හිටපු ස්වාමීන් වහන්සේලා ගන්න අය ඉතාම සතියෙන් වැඩ කරනවා. විවේකයෙන් ඉන්නවා. ඒකට බාධා කරන්නේ දෙපා කියන එකයි ඒ සුන්දර ප්‍රකාශ දෙන සූත්‍රවල විශේෂයෙන්ම සඳහන් වෙලා තියෙනවා බොරු කතා නෙවෙයි. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ වෙනත් මේ ස්වරූපයෙන් දකින විට කෙනෙකුට හඳුනා ගන්නට බැහැ. බුදුරජාණන් වහන්සේ අඳුරා ගන්නට නම් යෝ ධම්මං පස්සති යමේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ අදට තුලින් සමාන ප්‍රත්‍යක්ෂ කොට අත්දකින්නට ඕන. අන්න ඒ විතරයි බුදුරජාණන් වහන්සේ කවුද උන්වහන්සේගේ ධර්මයේ කුමක්ද කියන එක අවබෝධ වන්නේ. මේ අප කියන ධර්ම දේශනා අත්දැකන්නේ මෙහි සිටින අතර පහ දෙනෙක් පමණක් බව නැවතත් ප්‍රකාශ කරනවා. අපට කියන්න තියෙන එකම දෙයයි යෝ ධම්මං පස්සදේ සෝ මං පස්සදේ කියන එක. කවරේ කවර තේරුම් ගත්තත් ඉතින් අපිට කමන්නේ. හොඳයි දැන් අප මේ දක්වා ධර්මනිස්කාර භාවනාවේ පටලියාවේ දහස කොටස් 30 ආපෝ දහස කොටස් 3 කුත් භාවනාවට නැමුවා අද ඉදිරි කොටස් ප්‍රකාශ කිරීමටයි අදහස් කරන්නේ. මේ සත්‍යයේ අප ප්‍රකාශ කළේ කොහොමද? හොම්බෝ හොම්බෝ කියන ආදී සතිය හොම්බෝ කියන එක ප්‍රකාශ කරන නිසා අද ඊළඟ තියෙනවා ලෝක සං කියන එක. මේ සුදිරේ අපේ ශරීරයේ ප්‍රාණාභාවය රඳාට අවස්ථා ගැනීමට මේ අපගේ අංගපසංගාන ක්‍රියා නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට ඉන්ද්‍රියන් යථා පරිදි ක්‍රියාත්මක කිරීමට ඉතාමත්ම අවශ්‍ය වෙන උපකාර වෙන ආපෝදාහක කොටසක් තමයි මේ දේ කියන්නේ. මේ වේදාවණිය නැත්නම් මෙහෙම අපට මේ අංගපසංග ක්‍රියාත්මක කරන්නට බැහැ. අපි අපි උදාහරණයක් කතා කරනවා අතට ගලන දේ ගැනීම නැතර වුණා නම් මෙන්න අපි කොතෙක් උත්සාහ කළත් අත ක්‍රියාත්මක කරන්නට අපට අත ක්‍රියාත්මක කරන්න බෑ. පාදයේ වෙන අනිත් අංග පසුනත් ඒ වගේ. අපේ ඇහැතෙන් අප රූප බලනවා ඇහි රස විඥාන සිට ඇති වෙනවා අපට ඕන විදිහට ඇති කරගන්න පුළුවන් කියලා අපි වැරදි අවබෝධයක සිටියා. ඇහැට බලන දේ හරියට නිසි පරිදි බලන්නේ නැත්නම් අපට රූප දකින සිත් ඇති කර ගන්නට බැහැ. අනත සම්ද ඇසනවා අපි අසන අපි හිතනවා අපි අසනවා මම අසනවා කියලා. විශේෂිතව ඒ ඉන්ද්‍රිය කරා ගන්න දේ හරියන්නේන්නට සංස්කරණේ වන්නේ නැත්නම් අපට අසන්නට බැහැ. ශරීරයේ තියෙන සිසු කොටස් වලට සිසු ඉන්ද්‍රිය ධර්ම වලට මේකත් ඒ ලෙසින්ම බලපාන මේ ඉන්ද්‍රිය ධර්මයන් මේ ශරීරයේ තියෙන කොටස් මේකයි ක්‍රියාත්මක කරවන්නේ මේ රුධිරයේ මගේ. අපේ මේ රුධිරයේ ආපෝදාහ කොටසක් ආපෝදාහ කොටසක් කියලා සිහිපත් කිරීමට වඩා අවශ්‍ය වන්නේ මේ රුධිරයේ තුලින් සිදුවන ක්‍රියාවලිය දැකලා සත්‍ය වශයෙන්ම මම කියලා මගේ කියලා ආත්මය කියලා ගන්නට මේ කිසිවක් නැහැ මේක හේතුඵල දෙකක් කියන අවබෝධය ඇති කර ගැනීමයි ඒකයි ඉතාම වැදගත් වන්නේ අපට ඕනෑ විදිහට හසුරවන්නට පුළුවන් කයක් නෙවෙයි මේ මත මේ ධර්මණයේ මත සිදුවන දෙයක් අපට ඕනෑ විදිහට ඇති කර ගන්න පුළුවන් සිතක් නෙවෙයි. දැන් වලේට ගමන් කරන මේ ධර්මණය తాවකාලිකව නතර වුවොත් අපට කිසිවක් හිතන්නට බැරුව යනවා. මා පැහැදිලිවම ප්‍රායෝගික වශයෙන් මත්දකින දෙයක් මේ ප්‍රකාශ කරේ. ඒ කියන්නේ අප කල්පනා කරන්නේ මම සිතනවා මගේ ආත්මය සිතනවා මට හිතන්නට පුළුවන් කියලා. ඒ මෙහෙතුවට මේ වේදාවනේ නිසි පරිදි සිදු නොවනවා නම් එහෙම අපේ හිත අපට ඕන විදිහට හසුරවන්නටවත් බෑ. මේ විදිහට අපට හරියට මේ වේදාවණේ තුලින් සිදුවන ක්‍රියාවලිය අවබෝධ කරගත්තොත් අපිට පැහැදිලි වෙන්න පුළුවන් වෙනවා මේ ආත්මීය සංකල්පය දිලෙලීමට. ආත්මයක් ඇත කියන වැරදි අවබෝධය අත්හැර දැමීමට. මේ නිසා මේ කොටස වඩ වඩා තව තවත් හොඳින් ප්‍රගුණ කරන්නට ඕන. අපි උපදිනකොටම අංගයේ ශරීරයේ ලේපයින් භාගයක් පමණ ඉන්නේ. සාමාන්‍ය මිනිස්සුන්ගේ ඇඟේ උසම හත අනුව දෙපයින් හත අටක් නවයක් දහයක් පමණ ප්‍රමාණයක් තිබෙනවා. කාන්තාවගේ සාමාන්‍ය තත්ත්වයේදී දෙපයින් හයක් හතක් පමණ තිබෙනවා. මේ ආයත මතකයේදී අර්ථ විද්‍යාව කියන කොටස කියනකොට ඇතනිදු කොටස විස්තර කරන විට ඒ අතමදිනු පිළ දේ නිපද වෙන බව ප්‍රකාශ ප්‍රකාශ කළා. මේ දේවල කියනවා සතු අනුශාස දුවන පස්කානුශාසයේ තාන කියලා කොටස් දෙකක්. මේ කොටස් දෙක ප්‍රේක්ෂිකා වෛද්‍යය නැත්නම් red focusers and white focusers කියන වචනේ වචන පාවිච්චි කරන අන්න ඒ කොටස් ඔක්කොම මේ ඇට නිදුළු තුළ නිපදවන්නට පුළුවන්. විශේෂයෙන්ම වැඩිම පුද්ගලයෙකුගේ හිස් කබලේ තිබෙන ඇට නිදුළු තුළ ඉලයට තුළ තිබෙන ඇට නිදුළු තුළ හොඳ ඇට නිදුළු දිගේ තියෙන ඇට නිදුළු තුළ කලාවල තිබෙන ඇතනදුල තුළ මේ හතු සහ සුදු දේවල තිබෙන අනුකොටස් නිස්පාදනය වෙනවා. පුංචි ළමයෙකුගේ නම් මුළු ශරීරයේම තියෙන අනුකොටස් වලින් මේ මෙත දෙවෙන්න සිදුවනවා සිදුවනවා. මේ හතු සහ සුදු අණු වලට අමතර මේ අම ඒ අණු දෙකම ඇතනදුල තුළ එකතු වුණාට සුදු සෛල පමණක් වයස් කියන කොටස පමණක් අක්මා සහ අඥාත ඇතුළෙන නිෂ්පාදනය වෙනවා. මේනදී කොලේ සිදුවන ක්‍රියාවලිය අපිට හරියට අවබෝධ කරගෙන කරගන්නට පුළුවන් වුණොත් අත්‍යන්න ඒක ඉතාමත් උපකාර වෙනවා මේ භාවනාවට විශේෂයෙන්ම මේ ආත්ම සංකල්පය ගෙනෙීමට. මේ නියමයෙන් තමයි අපි ගන්න ලබන ආහාර ශරීරයට පුරා ගන්නවා. අපි ගනු ලබන ආහාරවල රසෝජස් ගොඩක් බඩ ඇතුලින් අක්මාව කරා ගමන් කරන්නේ සුදේ තුලින්. අපි ගනු ලබන ආහාරවල ඉවත් විය යුතු ශරීරයේ තිබුණොත් අනතුරුදායක විය හැකි කොටස් ශරීරයෙන් පිට කිරීම සඳහා වහගත් කරා එනයන්නේ මේ ලේ සංස්කරණය තුළින්. අපේ ශරීරයේ ප්‍රයත්න සඳහා ඔක්සිජන් වායුව නිරන්තරයෙන්ම අවශ්‍ය වෙනවා. අපි ආස්වාද කරන විට ගන්න ලබන්නේ ඔක්සිජන් වායුව මුළු ශරීරය පුරාම පතුරවා හරින්නේ මේ මේ සංස්කරණය තුළින් මේ ධාවනය තුළින්. සයලකලදී දෙවි යන මේ මේ ඔක්සිජන් වායුව කාබන් ඩයොක්සයිඩ් වායුවක් බවට පත් වෙනවා. ඒක පිටවන්නේ මේ දේ සංස්කරණය සිදුවන නිසා දැනෙන තුළින්. ඒ වගේම මේ ශරීරයේ මේ ආකාරයේ ග්‍රන්ථියෙන් ගලන්නා වූ විවිධ ආකාර හෝමෝන් ශරීර ගැටේල ඒ ශරීරේ පුරා දිව යන්නේ මේ ධාවනයේ මනි. මේ ආකාර ප්‍රෝටීන් වර්ග විටමින් වර්ග ශරීරයේ ඒ කොටස් කරා ගමන් කරන්නේ ඒ මේ සංසරණයේ සිදුවන නිසා. අප ගන්න ලබන රෝග වලට ගන්න ලබන දිනේ ඒ නියම ස්ථානය කරා ගමන් කරන්නේ මේ රුධිරය ධාවනයේ ප්‍රේම ඒක අමතරව අපගේ ශරීරයේ විෂ බීජ ඇතුළු අපගේ ශරීරවල විෂ බීජ ඇතුළු වන ඒවා නැසීම සඳහා අවශ්‍ය වෙන ඇන්ටිබොඩි සමන් හඳුන්වන කොට ශරීරයේ පුරා ධාවනය වන්නේ මේ කුජල සංස්කරණය නිසි පරිදි සිදුවන විට පමණයි. මේ විදිහට මේ අපගේ ශරීරයේ පැවැත්ම සඳහා මේ රුධිරය ඒකාත්ම අවශ්‍ය වෙන ධර්මයක්. අපේ ශරීරය හසුරවන්නට පුළුවන් වී තිබෙන්නේ ක්‍රියාත්මක කිරීමට පුළුවන් වී තිබෙන්නේ ඉන්ද්‍රියන් නිෂ්පරිදි ක්‍රියාත්මක වන්නේ මේ කුදිරයේ මේ අන්දමින් සංස්කරණය වන නිසා. නැත්නම් අපට කිසිවක් කරන්නට බෑ. මේ කුදිර සංස්කරණය తాවකාලික වශයෙන් අඩාළුව අපට අපගේ අංගපසන ක්‍රියාත්මක කරන්නට බෑ. මේ අය අතපය නමාගෙන වාඩි බොහෝ වේලා සිටින විට ඒ කුදිර සංස්කරණය අඩු වීම නිසා ඇඟ හිරි වැටෙනවා කියන Tamanda කොච්චර යන්නද ඕනේ කියන සිතුණත් කොච්චර චිත්ත ක්‍රියා වායෝ ධාතුව කියන ඒවා ඇසඳුණත් අඩිය උස්සලා ඇවිදින්නට බෑ. ඒ දේ ධාවනේ නිසිපරිදි සිදුවන තේ. මෙයින්ම මේ ඇයට තේරුම් ගන්නට පුළුවන් වන්නට ඕනේ මේ ශරීරය මට ඕනෑ විදිහට පවත්වන්නට පුළුවන් ධර්මයක් නෙවෙයි. මේ සිත මට ඕනෑ විදිහට ඇතිවන සිතක් නෙවෙයි. මොලේට ඒ ධාවනේ නතර වූ ගමන්ම සිටී සිටන්නට බැරි වෙනවා සමහර විට කොමා වෙන බරපතල රෝග තත්ත්වවලට පත් වෙලා මාස ගණන් ඔහේ වැටුණාද වැටිලා ඉන්නට සිදුවන්නටත් පුළුවන් මෙන්න මේ මේ අරමුණයි අප දැන් අද භාවනාව කරන්නට යන්නේ මේ මේ අරමුණු කරමින් භාවනාව කිරීම තුළින් අපි විශාල සමාධියක් ඇති කර ගන්නටත් පුළුවන් වෙනවා විශේෂයෙන්ම අප කියන ධර්මයන් අත්දකින්න කීප දෙනා වෙන්නේ ඒ කොටසත් අප ක්‍රියාත්මක කරනවා. ඒ තුළින් නිර්වාණ ධාතුවක් මතුවී එනවා. හොඳයි දැන් කවුරුත් භාවනා කිරීම සඳහා සූදානම් වෙනවා. අත්ථේමස්මින් කායේ දෝ විසංඛාපෝ ධාතෝ එමස්මින් නෙම කායේ කායේ අත්ති ඇත ලෝහිතං ආපෝ ධාතු ලේනං ජීව ආපෝ ධාතු කොටස සමහර අය මේ අත්ති කියන එක අත්ති කියලා වැරදිලට මේ උච්චාරණය කරනවා අල්යන් අල්සයන් මාප්‍රණ කියන අත්ති කියන්නේ ඇත කියන එක අල්යන් අල්සයන් මාප්‍රණ කියන අත්ති කියන්නේ ඇත කියන එක කාලය ගැන හතර දැනුමක් අප කාටවත් නැහැ. ඒක නිසා ඒවට දොස් පවරන්නට වැඩක් නැහැ. අත්ථේ මස්මින් කායේ ලෝකි සංහාපෝ ධාතෝ මෙම ශරීරේ දේනං ඕපාපෝ ධාතු සුත සරණත මොන ශරීරේ පුරා විඳින දේ ධාතුව කෙරෙහි දැන් අවධානය යොමු කරන්නේ ශරීරයේ වියදෙනම ඒ ලොම් තැන් හැරෙන අන්තයන් තැනකම මේ දේ තිබෙනවා. එක්දක් වතුරෙන් තිබූ පසුබිම වෙද්ද පුරා මේ තෙතල කිය වතුර ගතිය කියනාසේ මුළු ශරීරයේ පුරාම දේ වලින් එස්ටි පවතිනවා. මුළු ශරීරයේ පුරාම දේ දහවණේ වෙනවා. ඒ දෙස්කවදාන් යොමු කරන්නේ. මේ රුධිර නාල තුළින් ලේ ධාවනය සිදු වෙනවා. එසේ සිදු වුවත් ලේ ඒ බව දන්නේ නැහැ තමා රුධිර නාල තුළින් ගමන් කරන බව. රුධිර නාල දන්නේ නැහැ තමා තුළ ලේ ගමන් කරන බව. බටයක් දිගේ වතුර ගමන් කරනවා වගේ. බටේ දන්නේ ඇතුලෙන් වතුර ගමන් කරනවා කියලා වතුර දන්නේ බටේ ඇතුලේ වතුර ගමන් කරන අය කියලා. මේ ලේ වලට අපි ලේ ලේ කියන ප්‍රකාශ කළාට ලේ දන්නේ නැහැ එසේ අපි ප්‍රකාශ කරන බව. අපේ සිතේ ඒ හැඟීම පවතිනවා. ඒ දෙක දැන් බලන්න මෙන්න ලේ. ඒකේ පාළියේ තිබෙන අන්තෝදාහක කොටස අප විසින් ඒකට සංඥාවක් අලවා දෙනවා. මේ ලේ ලේ කියලා අපි ඒක හඳුනා ගන්නවා. ඒක සිතේ තියෙන සංඥාවක්. මෙන්න මේ ආපෝ ධාතු මාත්‍රයක් සත්‍ය වශයෙන් මේ කියලා දෙයක් නැහැ. ගලාගෙන යන ආපෝ ධාතු මාත්‍රයක්. මේ වේවල තිබෙනවා ප්‍රඥා කියලා කොටසක් ඒකේ 90%ක්ම වතුර තිබෙනවා. මේවට අපි ආපෝ ධාතු කියලා දැන් හඳුනා ගන්නවා. නමුත් මේ ඒ බව දන්නේ නැහැ. මේ මට ආපෝ ධාතු කියලා මේ අය මෙහෙම ප්‍රකාශ කරනවා කියලා. මේ සිතින් මවා ගන්නා දේවල් කියන අවබෝධය, ඉතින් ගොඩනගා ගන්නා සංඥා කියන අවබෝධය ඇති කිරීමටයි මෙලෙස කටයුතු කරන්නේ. සිතමස ලෝකයේ රඳා පවතිනවා, ලෝකයේ අයින් කරනවා සිතින්. සිත නිසල වෙනවා, සිතේ තියෙන අන්තිම සංස්කාර මාර්ගය ඉවත් කරලා ඉගෙන අරමුණු කරනවා ඒ සඳහා මේක කරන්නේ. ආපෝදාතු කිය අපිට ප්‍රකාශ කරනවා නමුත් ඒක දන්නේ නැහැ. දේවලික ආපෝදාතේ කියලා ප්‍රකාශ කරන බව. දැන් හොඳට බලන්න ශරීරයේ පුරාණේ දහවණේ වෙනවා. ඒකට දේ කියන බව දන්නේ නැහැ, ආභෝ ධාතු කියන බව දන්නේ නැහැ. ඒක අපේ හිතේ තියෙන දෙයක්. මේ දේවල පාඩිය ඔහි ගමන් කරනවා. ඒක දැන් දකින්න. ශරීරයේ ඇතුළත තිබෙන දේ දකින්නට බැරි නම් මේ ලක්ෂ්‍ය තුනක් බයක් තුනක් මේ විදිහට දේ ගලනවා. ඒක දැන් අපිටලා දැන් මෙනේ ගන්න මෙන්න දේ ගලනවා. ඒ කියන්නේ නෑ ආපෝදාස කියන්නේ නෑ ඒක පාගේ උපතින් වතුර බලන්න ආශයෙන් ගලන අපේ සිතේ මෙවැනි සංඥා ඇති ඇති නැති නැති යනවා මේ දේවල ආපෝ ධාතුවට අමතර තවත් ධාතු කොටස් තියෙනවා. මේ ධාතු කොටස් තමයි වඩා ඇති බව ඒ දන්නේ නැහැ. මේ වල පඨවි ධාතුව තියෙනවා. ඒක ඇතුළෙන් ගන්න පසුව සිදුවන්නේ ඒ පඨවි ධාතුව අධික වීමයි. එහි තේජෝ ධාතුව තියෙනවා. එදා මම ප්‍රකාශ කළා මගේ ඇති නෑ ඇති. වායු ධාතුව තියෙනවා. එලේලම තියාපෝ ධාතුව තුළ පඨවියාපෝ තේජෝ වායෝ කියන ඉතුරු ධාතු කොටස් තුත් ඇති බව ආපෝ හැට ඉතුරු ධාතු කොටස් ඇති බව එලේලම තියාපෝ ධාතුව දන්නේ ඒ දෙක දැන අවධානය යොමු කරන්න. එලේ මෙන්න ඒකේ තියෙන පඨවි ධාතුව මෙන්න. ඒ තේජෝ ධාතියක් තියෙනවා රස්නයක ඉතල ස්වરૂපයක්. ඒ පින්බුන් ස්වરૂපයක් තිබෙනවා වායෝ ධාතියක්. නොදෙන් මෙන් වූ අන්‍ය වූ ධර්ම එකිනෙකට උපකාර වෙමින් පවතිනවා. නමුත් ඒ කිසිවක් දන්නේ කිසිම ධාතු කොටසක් දන්නේ තමා අනිත් ධාතු කොටස් වලට උපකාර වෙමින් පවතින බව. මේ දේ නිරන්තරයෙන්ම වෙනස් වෙන ධර්මයක් අනිත්‍ය ධර්මයක්. කියන්නේ මිලිමීටරයක ඒ කියන්නේ මිලිමීටරයක් දිග මිලිමීටරයක් පළල මිලිමීටරයක් උස. ඒ කියන්නේ මිලිමීටරයක ප්‍රතිශයිල පමණක් දස ලක්ෂ 50ක් වෙන බව දෙමේ මිලිමේ ද්‍රේක රක්ෂය ලැබෙනා ලක්ෂ 50ක් තිබෙන බව විද්‍යාඥයෝ සාගෙන තිබෙනවා. ඒ ලක්ෂ 50 ඇතුලින් කිව් ධන මිලිමේ ද්‍රේක තුළ තිබෙන රක්ෂයද ලක්ෂ 20ක් සෑම තත්පරයකම ඇති වෙනවා සෑම පත්තරයක නැති වෙනවා කියලා විද්‍යාඥයෝ කියනවා. ඒකත් කල්පනා කරන මේ කුලිතන වේගයකින් අනිත්‍යයට යනවා කියන එක. එක තත්පරයකට 20 ලක්ෂයක් ප්‍රතිශතයල එක කියුබික් මිලිමීටරයක් තුළදී ඇති වෙනවා නැති වෙනවා නැවත ඇති වෙනවා නැවත ඇති වෙනවා ඇති ඇති නැති නැති මෙලෙසින් මේ දේ අනිත්‍යද යනවා එන්නේ වල ගමන් කරන ශේෂ කොටසත් එලෙසින්ම නැති වෙනවා සෑම දවසම එක විදිහට පවතින්නේ නැහැ එබැවින් මේ අනිත්‍ය ධර්මයක් මේ අනිත්‍ය අනිත්‍ය අනිත්‍ය ධර්මයක් කියලා අපි වටහාගත්තේ අපගේ හිතෙන් දේ වලින් නෙවෙයි මේ අපට උපකාර වන අය කියලා සිටින සිටීමට දැන් මේ අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍ය දැන හිත දකින්න ඒ අනිත්‍ය කියන සිත දැන් දකින්න මේ මේ තුළින් විශාල දුකක් ලැබෙනවා. මේ විසරීම තුළින් මේක ආකාර රෝග පීඩා වලට අප බඳින් වෙනවා. මේ අනුගීම තුළින් මේ රෝග ඇති වෙනවා. සමහර විට යුකේමියා වෙන කවදාවත් සුවපල නැති මරණය ඒකාන්තයෙන්ම ළඟා ලබා දෙන රෝග පීඩා මේ දේ තුළින් සිදුවෙනවා. එමලේ එම නිසා සැපක් වන්නට පුළුවන් දෙයක් නෙවෙයි ඒකාන්ත වශයෙන්ම දුක. ඒක දැන් අවබෝධ වෙන හැටියට බලන්න. මේ දේ දුක. අපේ ඇඟේ මේ පොතල් භාවයක් තියෙන ඉවතට ගියොත් කොයිතරම් සිතට දුකක් ඇති වෙයිද කියලා හිතලා බලන්න. về tu Phật ඊළඟ කොටස දෙවිසී සවදානය නොබලන්නට ඕන මේ අනාත්මය කියන කොටසට. මේ අර කලින් කිය වාසේ ආකෝ ධාතු වලිකෝ ධාතු මාත්‍රයක් පමණයි මේ ධාතු මාත්‍ර සත්‍යස්ථාපනයක් වන්නට බැහැ මේ නිපද ගන්නේ අපේ බාහිර වශයෙන් ගනු ලබන ආහාර වලින්. බාහිර ආහාර පඨවි ආපෝ තේජෝ වායු ධාතු ඒ තුලින් නිපදෙන්නේ පඨවි ආපෝ තේජෝ වායු ධාතු ඒ අනාත්මයි මගේ ආත්මය කියලා ගන්නට දීතිසාවක් නෑ. මෙන්න ඒ නිසා අපේ ශරීරයේ ක්‍රියාත්මක වෙන ශරීරයේ ජීවේ පවතිනවා ඒකත් අනන්‍ය වශයෙන් දැන් දකින්නට ඕන. අපි අතපය එහාට හපුරනවා මෙහාට හපුරනවා අතපය ක්‍රියාත්මක කරනවා නොඑක් වැඩ කරනවා. මේ සෑම දෙයක්ම කරන්නට පුළුවන් මේ තිබෙන්නේ අර මාකලින් කීසේ ඒ ඒ අඹ කසන් කරා ලේ දහවනේ සිදුවන නිසා පමණයි එහෙමනම්. මේ ලේ දහවනේ මත සිදුවන හේතුඵල දෙකක් මේ අපගේ කායික ක්‍රියාවලියක්. අපේ ඇහි දහවන සිත මම කියලා ගන්නවා නම් ඇහැට දලන දේ දහවනේ නැතර වුණොත් ඒ මම කියලා ගන්නා ඒ සිත අපට ඇති කරගන්නට බැරි වෙනවා. එහෙමනම් ඒක හේතුඵල දෙකක්. අනේ පහළවන සිත මම මගේ සිත මට ඕනෑ විදිහට පවත්වන්නට පුළුවන් ධර්මයක් කියලා අප ගන්නවා. නමුත් ඒ කනතර ඒ ඉන්ද්‍රියට බලන දේ හරියට සංස්කරණය වන්නේ නැත්නම් සෝත විඥානය අපිට ඇති කරගන්නට බෑ. ඒ සෝත විඥානයේ හේතු නිසා ඇතිවන ඵලයක් පමණයි හේතුඵලයක්. එමේ නිසා ඒකත් පවත්වන්නට බෑ. නැහේ පහළ වන සිට දහන විඥානයක් එලෙසයි. දිවේ පහළ වන සිට දිවවා විඥානයක් එලෙසින්මයි. කයේ පහළ වන සිට කාය විඥාන ඒකත් ඒ වගේමයි. මේ කාය විඥාන අපට ඕනෑ විදිහට ඇති කරගන්නට පුළුවන් ධර්ම නෙවෙයි. මේ ධාවනයේ සම්පූර්ණයෙන් නතර වුණා නම් මේ කායේ යම් කිසි කොටසකට ඒක අක්‍රීය භාවයේ සත්‍යය. නැත්නම් අත්වානික භාවයේ සත්‍යනවා. එහෙමනම් ඒ විඥානත් ආත්ම වන්නට බෑ. මේ ලේඛනාත්මයි ලේඛනින් ක්‍රියාත්මක වන මේ ශරීර පූර්වස්තනාත්මයි. ලේඛා ඇතිවන විඥාන නාම ධර්මත් ඒකාන්තයෙන්ම අනාත්මයි. මෙන්න දේසයිත මේ මුළු ශරීර කූඩුවම තමයි රූපස්කන්ධය. ඒක දෙස දැන් අවධානය යොමු කරන්න. මෙන්න මගේ රූපස්කන්ධය. දේශනිත සමාගයේ මුළු ශරීරයේම රූපස්කන්ධයයි. ඉතින් මම මාගේ රූපස්කන්ධය දෙස බලන්නේ ඒක දකින මේ සිත නාමස්කන්ධයේ දකින සිත දෙස සිතින්ම බලන්නේ නැහැ. මේ දක්වා මේ දේ අරමුණු කරමින් අපි භාවනා කරගෙන තුනා ඒ ඒ තුළදී ඒ කාලය තුළදී ඇති වුණා නම් යම් සංඥාවක් ඒ කියා හඳුනා ගැනීමක් ආපෝ දහස් වශයෙන් හඳුනා ගැනීමක් ආදී වශයෙන් යම්කිසි සංඥාවක් දැනිට වුණා නම් ඒ සංඥා දැන් ගිලිහි ගොස් දැනෙන්නේ මේ ආරම්භ කරමින් භාවනා කරන විට සිතේ යම්කිසි මනහත් වේදනාවක් දැනිට වුණා නම් ඒ මනහත් වේදනාවලු නැත්නම් කායික දුක් වේදනාව ජනිත වුණා නම් ඒ කායික දුක් වේදනාවල දැනෙන්නේ නැහැ නිරුද්ධ වී ගොස්. නැති බව දකින්න. මේ වේයන්තිය දුකයි අනාත්මයි ආදී වශයෙන් සම්මස්නය කිරීමේදී යම් කිසි සිතිවිලි පරම්පරාවක් ජනිත වූවා නම් ඒ සිතිවිලි ඇතුව ගමන් නැති වී ගියා දැන් ශේෂ වෙන්නේ නැහැ. මේ අරමුණු කරමින් අපි භාවනා කරන විට යම් කිසි විඥානවල සිත තුළ පැවතුනා නම් ඇති වුණා නම් ඒ විඥාන වචන ඇසුනා සෝත විඥාන ඇති වුණා නැති වුණා ඒ වගේම අනිකුත් විඥානත් ඇති වුණා නැති වුණා. මේ භවනා කිරීමට පටන් ගන්න මොහොතේ සිට මේ දක්වා යම් කිසි වේදනාවක් යම් කිසි සංඥාවක් යම් කිසි සිතිවිල්ලක් එක්ක සංස්කාරයක් විඥානයක් පහළ වුණා නම් ඒ සියල්ලම දැන් නැහැ නිරුද්ධ වී ගොස් නාමස්කන්ධයේ ශේෂම වී නිම වී ගොස් ඒ කලින් පැවතුණු නාමස්කන්ධයේ මමයි මගේ ආත්මය කියලා හිතුවා නම් දැන් ඒවා නිරුද්ධ වී ගොස් ඇති නිසා ඒ කලින් සිටි මම බවට මගේ ආත්ම භාවයේ මොකද සිදුවේ යුත්තේ ඒ ආත්ම භාවය දිලිහි ගොස් නිරුද්ධ වී ගොස් දැන් මෙන්න මේ මේ දේසිත මුලඟ මෙන්න මේ රූපස්කන්ධය මෙන්න නාමස්කන්ධය කියලා. වලක් රූපස්කන්ධය දෙකක් ඊළඟට නාමස්කන්ධය දෙකක් වර්තමාන ස්නේ ක්‍රියාත්මක කරන නාමස්කන්ධය දෙකක් බලන්න බලන බලන පිට එතනම එතනම නිරුද්ධ වෙවි නිරුද්ධ වෙවි යනවා. මෙන්න රූපස්කන්ධය මෙන්න නාමස්කන්ධයේ මේ රූපස්කන්ධයේ දැක්ක සිත සහ අනුදුත් නාම ධර්ම නැවත රූපස්කන්ධයේ බලන නැවත නාමස්කන්ධයේ දෙස් බලනවා කලින් මේ ඇතුණු නාමස්කන්ධයේ දෙවෙනි මෙර බලන විට නැති වී යනවා තුන්වනවද බලන විට දෙවෙනි වර ඇතුණු නාමස්කන්ධයේ නැති වුණා හතරවන විට හතරවන වාර බලන විට තුන්වන වාරයේදී ඇති වුණා මස්කන්ධේ නැති ගොස් මෙලෙසින් බල බලා සිටින විට වේලාවක්. දැන් එම නාමයෙන් එම රූපයේ සිතින්ම වෙන් කරන්න දෙකස් කරන්න. අප කියන ධර්මයේ අත්දකින්නට පුළුවන් හතරක් දෙනාවේ මේ කොටස් කියන්නේ අන් අය නාම රූප වෙන් කර කර ඇති වෙන ශූන්‍යතාවය අත්දකින්නට උත්සාහ ගන්න ඉති කාලය තුළදී. මේ නාම රූප වෙන් කළා නම් වෙන් කළාට පස්සේ යම් කිසි සමාජයක් ඇති වුණා නම් ඒ සමාජය දැන් හදවතේ ළඟට ගන්න හදවත තුළට ගන්න. දැන් කාන්තාපස්සේ වම් කකුල දෙසත් එයින් පස්සේ දකුණු කකුල දෙසත් අවධානය යොමු කරමින් ඒ ක්‍රමයෙන් අගලෙන් අගල වගේ නැත්නම් අගල භාගයෙන් භාගය වගේ ක්‍රමයෙන් හදවතේ සිට පාදාන්තයේ දක්වා මේ කොටසේ මේ නැහැ මේ නැහැ මේ නැහැ මේ නැහැ මේ විදිහට සිට සිතා යන්න පදල දක්වා එකපාරට නෙවෙයි ටිකින් ටික ප්‍රමාණිකව කාන්තා පස්සේ වම් කකුලේ දෙස පිටින් පස්සේ දකුණු කකුල දෙස. මේ ලේ නැහැ, ලේ නැහැ, ලේ නැහැ. ඒ විදිහට දිගටම යනවා. අනෙක් පාදයට දැන් මේ අදහස පතුරවන්න පාදයේ ඇතුලේ මොකක් හිත යන්න මේ මෙහෙ නෑ මෙහෙ නෑ කියන්නේ. ගැඹුරු සමාධියකට පත් කිරීමයි මම යන්නේ. ඒක නිසා හොඳින් කරන්න. දැන් කාන්තාපස්සේ වම් අත දෙක ඉරින් පස්සේ දකුණු අත දෙක අවධානය යොමු කරමින් ඒ මුල සිට අග දක්වාම ලේ නැහැ. එතනින් සිත දුවන්න ශරීරයේ අත ඇතුලින් අනෙක් අතට ඒ මානසිකාරය යොමු කරන්න. අනෙක් අත ලබන හොවන් දෙන්නේ නැහැ, දෙන්නේ නැහැ, දෙන්නේ නැහැ. දැන් පුදුමාරකයේ පසුපස්සේ කෙළවරේම සිට විස්ම හිස දක්වා පහත දිවෙහි යන්න වේ නැහැ කියන්නේ. සුසුන්නාව දිගේ දිගේ. උන්දරණියේ සිට දැන් මොලේට යවන්න දෙන්නේ උඩ සියලුම නහර කපා ඉවත් කොට ඇත්තේ මොලේ කොටේ මුළු හිසේම ලේ නැහැ, ලේ නැහැ, ලේ නැහැ. හදවත දක්වා ගමන් කරන හඳ තුළ ලේ නැති බව හිතන්න පෙනහැලි තුළ සිට හදවත දක්වා ලේ නැහැ. දැන් හදවතේ ලේ නැහැ, ලේ නැහැ. ලේ නැහැ. හදවතේ ලේ ඇසුරු කරගෙන භවාංග සිත පවතිනවා හදවතේ ලේ නැත්නම් භවාංග සිත කෝ භවාංග සිත නැත්නම් ශරීරයක් කෝ කියලා බලන්න ඝන කනුවරකට සිද්ධපත් වුණා වගේ ඔය ලෝකේම නොපෙනී ගොස් අති ගැඹුරු සමාධියකට සිද්ධපත් වෙනවා මහා ගණාන්තකාර ලෝකයක් අප කියන වචනේ ඇහෙන මාසිට මෙසර වෙලා දැන් බැහැලා පදිනවා. තමාගේ ශරීරය තමාට තේරෙන්නේ නැහැ. ලෝකයක් නැහැ හිත තුළ. සිත උනේ පවතින ගල් ගැසෙන ආශය අප කියන වචනේ ඇසෙනවා. මේ සිත මේ තියෙන කප්පේ අයින් කරනවා කියලා සිතින් පැත්තට ගාමින් කරන්නේ. ඒක වඩාම ගැඹුරු සමාධියකට හිතපත් වෙනවා. එන්නේ ඇතුළු මේ සත්‍යයක් දැනන්නේ ඒක සිතින්ම අයින් කරන ගැඹුරු යාන්තම් ඉතාසියුම් සිතින් ඉතින් අයින් කරා තවත් ගැඹුරු සමාධියක් ඒකත් ඉතින් නැහැ කරන්නේ. බය වෙන්න එපා මැරෙන්නේ නෑ අයින් කරන්න. දැන් ඔය කියන දම නැත්නම් දැන් පවතින සත්‍යය නිත්‍ය ධර්මයක් නෙවෙයි වෙනස් වෙනවා තව මොහොතකින් අනිත්‍යයි එහෙමනම් මේක ආත්ම වන්නට පුළුවන් කියලා බලන්න අනාත්මයි අනිත්‍යයි අනාත්මයි අනිත්‍යයි අනාත්මයි අනිත්‍යයි අනාත්මයි මොන සංස්කාරයද සිත තුළ ශේෂවන්නේ ඒ සංස්කාර ගතන් චිත්තං සංස්කාර විරහිත භාවයේ සිටපත් වෙනවා ඕලාරික ඕලාරික සංස්කාර සිත තුළින් කපකපා කපකපා හරිනේ ඉතාම සියුම් තත්ත්වයකට පිටපත් කළා ඒ සියුම් තත්ත්වයේ තියෙන සංස්කාර ධර්මයන්ගෙන් අයින් කළා සංස්කාර විරහිතව නිවන සිද්ධට ආවනවා නාම රූප දෙකම ඉන්නේ උපස්කන්ධය තමයි සිද්ධ දෙන්නේ ඒ නැහැ නාම ස්කන්ධයක් නැහැ නාම රූප දෙකම නිරුද්ධ වෙලා සංස්කාර විරහිත වෙලා නිමිලා දැනසලා ශාන්ත භාවයේ සීතල භාවයේ පත් වෙලා සීති භූතෝස්මි නිකුතෝ සීතලයි නීලයි. මේකත් එහතර පස්සේ එකක් දැකිනවා අන්න අය අර නාම රූප වෙන කරාට පස්සේ ඇතිවන ශූන්‍යතාවය අර කලින් කිය වශයෙන් අනිත්‍ය අනාත්ම වශයෙන් බල බලා ඉදිරියට යනවා. මෙන්න මේ සමයට මුල් වන්ද මෙන්න මේ දක්නා සිට මේ නාමයේ සහ රූපය වෙන වෙන වශයෙන් දෙක දෙක දෙපසට වෙන් කර ඇතිවන ශූන්‍යතාවය අනිත්‍ය යනාත්මයි කියලා මෙනෙහි කරමින් ඉදිරියට යන්න. ඇති වෙන ඇතුන් ධර්ම අනිත්‍ය යනාත්මයි කියන්නේ කරන්නේ. මේ කොටස පසුව හෝ ක්‍රියාත්මක කරන්න අප මෙහි මේ හැට කියා දෙන්නේ ශරීරයේ රූප කොටස් අරමුණු කරමින් කරන ලබන ඇති කරගත හැකි විපස්සනා සමාධියක්. පොත්පත්වල නැති සමාධියක් අප මේක ඇති කර දීමට ප්‍රථමයෙන් එක් අයකට කියා දුන්නා හරියට සාර්ථක කර ගන්නට පුළුවන් කියලා බලීමට ඒ අය සාර්ථක ප්‍රතිඵල ලබාගත්තා වෙන නිසා ඒක පාස්තේ. මේ අය මේ කොටස නැවත නැවත නැවත නැවත මෙනෙහි කර කර භාවනාවේ නිරතවන්නේ ඉතිරි කොටස් දීර්ඝ වශයෙන් කීම ඇති නිසා ඉතිරි කොටස් ඊළඟ දවසට අත්කල් ලැබුණු අද මේ අය මුල් දවස පුරාම මේ දක්වා කියා දුන්න ඒ හේසාලෝම ආදී කොටස් වල පටන් අද කියපු ලෝහිතන් මේ කොටස් දක්වාම කියා දුන් ආකාරයෙන් ධාතු මනස්කාර භාවනාවේ නිරතවන්න. එකේ කොටස් පැටවි ධාතු පැටවි ධාතු වශයෙන් ආහෝ ධාතු ආහෝ ධාතු වශයෙන් දක්මින් භාවනාවේ නිරතවන්න. එසේ හොඳට පුරුදු වූාට පසුව ආගිය සතියේ කීපයේදී සමාත වැටෙන පටවි දහස කොටස් වල ආකෝ දහස කොටස් ඇති බව හොඳට අවබෝධ වෙනවා නම් ආකෝ දහස කොටස පටවි දහස කොටසින් වෙන් කරමින් වෙන් කරමින් ඊළඟට භාවනා කරන්න. උදාහරණයක් කියවා නම් එදා අපි කියවේ සම කියලා. සමේ පටවි දහසෝ තියෙනවා ඒක බලනවා ඒක ආකෝ දහසෝ තියෙනවා ආකෝ දහසෝ දෙස බලනවා. පඨවි ධාත ධාතුමනස්කාරයේ යොමු කරන ආපෝ ධාතවත් පසුව කී ආකාරයෙන් ධාතුමනස්කාර භාවනාවට කරනවා. එතකොට මනසම මස්සල තියෙන පඨවි ධාතිය ඒ තියෙන ආපෝ ධාතිය. අර පඨවි ධාත කොටස් විස්තර කරන විට ධාතුමනස්කාර භාවනාවේ නිරත වූ ආකාරයෙන් මස්සල ඇති පඨවි ධාතුව දෙක බලලා ධාතුමනස්කාර භාවනාවේ යෙදෙනවා. දැන් මේ ආපෝදාස මනස්කාර භාවනාව කියන ආකාරයෙන් මේ මස්තරේ ආපෝදාස කොටස් දෙක බලලා දාස මනස්කාර භාවනාවේ ඉඳලා මේ විදිහට සමාට වැටෙනවා නම් මේ පටවි ධාත කොටස් වල ආපෝදාස කොටස් ඇති බව ඒ කොටස් දෙකම අරගෙන වෙන්නේ නැති මේක වෙන් කරමින් භාවනාවේ ඉඳලාන ඊළඟට ආපෝදාස කොටස් වලට දැක්කාට පසුව ආපෝදාස කොටස් වල තියෙන අපටේ ධාත කොටස් දැන් උදාහරණයක් අද කතා කරගුණේ එවන මේ දේ කැටි කැටුනක් තියෙන්නේ කියන පටලී ගතිය පස්තන ස්වરૂපය. ඒ අපි දන්නා මෙන්න පටලී ධාතුව. දේවල් තියෙන ආපෝ ගතිය මෙන්න ආපෝ ගතිය. මේ විදිහට මේ දහස් කොටස් මේ දක්වා කියා දුන්නා වූ මේ කොටස් එකිනෙකක් අරගෙන මේ අය අද දවස් පුරාම නැවත නැවත භාවනාවේ නිරතවන්නේ විශේෂයෙන්ම පසුවකී සමාධිය යම් කෙනෙකුගේ සිතට ඇති කර ගන්නට හැකියුණා නම් ඒ සමාධිය තව තවත් දියුණු කර ගන්නට උත්සාහ කරන්නේ. ඒ සමාධිය මුළු විශ්වය පුරා පතරවන්නට පුළුවන් නම් ඒක බොහොම හොඳයි ඒක මා කියා දුන්නේ නැහැ. ඒකකට සමාධිය හැකිතරම් ඈතට ඈතට ඈතට ඈතට පතරවන්නට පටන් ගන්නවා. ඉහළට ඉහළට ඉහළට පතරන්න පටන් ගන්නවා. අභ්‍යවකාශයේ යජත ආකාශයේ අදක් මුගක් නොනකමේ නොකෙනෙසේ ඈතට ඈතට යවන්න ඒ සමාධිය මහා කුමුලවල සමාධියක් බවට එවිටපත් වෙනවා ඇති. මේ භාවනා කිරීම තුළින් මේ පින්වත් අයට සමාධිය දියුණු වෙනවා ප්‍රඥාව දියුණු වෙනවා. ප්‍රති සමාධි ප්‍රඥා දියුණු වෙනවා. ඒ සතියෙන් කරන සමාධියෙන් කරන ප්‍රඥාවෙන් කරන නිවනක් නැහැ. මේ කොටස ක්‍රියාත්මක කරන විට මේ අය කරන්නේ කායානුපස්සනා සතිපට්ඨාන භාවනාවේ එක කොටසක් ධර්මනිකාර භාවනාව එම නිසා මේ අය මේ විශේෂ අවධානය යොමු කරමින් නැවත නැවත භාවනාවේ නිරතවන්න ඒ තුළින් මේ ධාතු කොටස් ධාතු කොටස් වශයෙන් අවබෝධ කරගන්න නාම කොටස් නාම වශයෙන්ම දකින්න මේ ධාතු කොටස් වල ආත්මයක් නැති බව නාම කොටස් වල ආත්මයක් නැති බව අවබෝධ කරගන්න ඒ සියල්ලම ඇතිවීමෙන් පැවතීමෙන් නැති වෙන ධර්ම අනිත්‍ය ධර්ම දුක්ඛ ධර්ම මෙන්න මේ නාම රූප දෙකේ අනිත්‍ය බව දුක්ඛ බව අනාත්ම බව අවබෝධ වෙන විට මේ නාම රූපයන්ගේ පැවැත්මමයි ඒකාන්ත දුක්ඛ සත්‍යය දුක කියලා වෙන කිසිවක් නෑ මේ නාම රූපයන්ගේ පැවැත්ම හැර මේ දෙයන්ගේ ගැනීමක් අපේක්ෂාවක් සුඛ්‍යයක් සංජාතිය නම් ඒක තමයි නැවත නැවත මේ නාම රූප ඇති කරන හේතුව සම්දේශත්වයේ මේක යථාකාරී අවබෝධ කරගෙන මේ නාම රූප දෙක සිටින් අත්හරින්න පුළුවන් නම් මේ අත්හැරීම තමයි මාර්ග සත්‍යය. ඒ අත්හැරීම මාර්ග සත්‍ය වෙන අතර නාම රූප දෙක දුක්ඛ සත්‍ය වෙන අතර ඒ කියන බැඳීම ඡන්දය සම්දය සත්‍ය වෙන අතර ඒ සත්‍ය තුන පැහැදිලිව අවබෝධ වුණාට පසුව මේ නාම රූප දෙක හරියට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වෙනතන විට මේවා සියල්ලම නිර්වශේෂ වශයෙන් ශේෂ නොවි නිරුද්ධ වී යනවා ඇති නාම රූප නිරුද්ධ වී යාම තුළින් ඇතිවන ශූන්‍යතාවය අනිත්‍ය නාම වශයෙන් මෙහි කරන විට නිරෝධ සත්‍ය අවබෝධ වීමේ සින්වත් අය නිර්වාණ ධාතු සාක්ෂාත් වීමේ වාසනාව උදා වෙනවා ඇති. එසේම දේවා සෑම දිනක්ම නිවන් සුවම අත්පත් වේවා. දැන් කවුරුත් භාවනාවේ නිතරම